බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 610 වෙනි පිටුවේ ස්කන්ධ සූත්‍රයේ සෝ නය පඨවි නිස්සාය ධායත ආපා නිස්සාය ධායත තේජා නිස්සාය ධායත න ආකාසඤ්ඤායතන නිස්සාය ධායති න අකිඤ්ඤායතන නිස්සාය ජායති නේසන නාසඤ්ඤායතන නිස්සාය ජායති න ඉද ලෝක නිස්සාය දහයති න පරලෝක නිස්සාය දහයති න යම්පිදන් දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේෂිතං අනුවිචරිතං මනසා තම්පේ නිස්සාය දහයති දයාචි චප්පන ඒවන් දයාචි කෝ සන්ද භද්‍ර පුරුෂ පුරුසා ජානීයං ස ඉන්ද්‍ර දේව ප්‍රජාපති ප්‍රජාපති කා ආරක්කාව නමස් නමස්සන්තේ නමෝතේ පුරුෂ පුරුසාජානා නමෝතේ පුරිසුත්තම යස්ස තේ නාබිජානාමා යම්පි නිස්සය දයති අපි කතා කරන්නේ අංගුත්තර නිකාය ඒකාදශම නිපාතයේ එන සඳ සූත්‍රය මේ සඳ සූත්‍රයේ ඇත්තටම ඊටාම වටිනවා බොහෝ අය අහන අහන ප්‍රශ්නයක් තියෙනවා බොහෝ අයට මේ සමාජයේ ඉස්මතු නොවුණු මේ නපට වෙන ආපෝන තේජොන වායොන ආකාසායතන න විඤ්ඤාණංගතර න අකිඤ්ඤායතන න නසන්නා නසන්නායතන නායන් ලෝකෝන පරලෝකෝන බෝචන්දිම සූර්යෝ කියන න ආගතින් වතාවින ගතින් න තිතින් න චුතින් න උප්පත්තින් අපටිත්තන අපවත්තන අනාරම්මන මෙතේ වේස දුක්ඛ සාති කියන මෙන්න මේ ප්‍රථම නිබ්බාන සූත්‍රය කියලා අපි බොහෝ වාර දේශනා කරන මේ සූත්‍රය අපි මේ කතා කරන්නේ ප්‍රථම නිබ්බාන සූත්‍රය කියලා අපි කතා කරන්නේ උදාහරණ අපි කතා කරේ උදාහරණ කුද්දක නිකායන ඒ සූත්‍රය. නමුත් දැන් අපි මෙතනදී මේ මොහොතේ ඔබට ඉදිරිපත් කරන්නේ ඒ අර්ථෙමයි තියෙන්නේ ඒ නෙපට වින ආපෝන තේජන වායු පටවියාපෝ තේජෝ වායු කියලා දෙයක්වත් නැහැ මෙලවක් නැහැ පරලවක් නැහැ නෝබෝ චන්දිම සූර්යෝ සඳහිරු කියලා දෙයක් නැහැ. ඒමක් නැහැ, යාමක් නැහැ, සිටීමක් නැහැ. එතකොට නචුතින් නගති නටිති නචුතින උප්පත්ති නපටිතන අපත්තන අනාරම්ම. එතකොට පැවැත්මක් නැහැ, ප්‍රතිෂ්ඨාවක් නැහැ, අරමුණක් නැහැ, උප්පත්තියක් නැහැ. මෙන්න මේ මෙයයි මහණෙනි දුකෙන් මිදීම කියන එක මේ දුකෙන් මිදුණු මේ අවස්ථාව කියලා පෙන්වන මෙන්න මේ කාරණාව. ගොඩක් අයට මේක ඇත්තටම අවබෝධයක් නැහැ තාම. හරියට මේ ධර්මය හොඳින් ගලපලා ගලප ගන්නකම් ඒ අවබෝධය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පටවියාපෝ තේජෝ වායු කියලා දෙයක් නැහැ කියලා මේක ගත්තොත් මේක හොඳින් අපි පොඩ්ඩක් පෙන්නන්න පෙන්නවොත් මේ මේ කතා කරන්නේ කුමක්ද? මේ කතා කරන්නේ කුමන ධ්‍යානයක් ගැනද? මේ කතා කරන්නේ අර උපක්ලේශවල සඳහන් කරන අර අර දර්ශන සමාපත්තිය තුල ඇතිවන ඒ අලමරිය ඥාන දර්ශනය තුල ඇතිවන ලෝකෝත්තර සමාධි ගැන නේද මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ධ්‍යාන මොනවාද? මේ කතා කරන්නේ ධ්‍යාන අවිතක්ක විචාර සමාධි අර වලින් ඇති වුණු අර අවිතක්ක විචාර සමාධි අර අවිතක්කං අවිචාරං සමාධි ගැන මේ කතා කරන්නේ. එතනදී උපක්ලේශ සූත්‍රය තුළ බුදුන් වහන්සේ අවසාන පරිච්ඡේදයේදී මේ බුදුන් වහන්සේ පෙන්නන අර අර විදර්ශනා සමාධිය වල අර සතර ඉරියව්වම අපිට දකින්න ලැබෙන අර නිස්සත්ව නිජීව ශුන්‍යෝ කියන තැන අපිට මෙලවක් නැහැ පරලොවක් නැහැ මේ පටවියාපෝ තේජෝ වායක දෙයක් නැහැ ඒමක් නැහැ යෑමක් නැහැ සිටීමක් නැහැ කියන තැන අපිට අනිමිත්ත ශුන්‍යත අප්‍රණිත චේතෝ විමුක්තිය හොඳට පේනවා අපිට අපිට මේ විදර්ශනා සමාධිය ලබන්න බෑ කෙනෙකුට අවංකවම මේ කෙනෙක් සත්පුජ්‍යල දෘෂ්ටියෙන් ගන්න බෑ සත්පුජ්‍යල දෘෂ්ටියේ ඉඳගෙන විදර්ශනා සමාධියක් ලැබෙන්නේ නැහැ ඇත්තටම කිව්වොත් සත්පුජ්‍යල දෘෂ්ටිය කියන්නේ මිත්‍යා දෘෂ්ටියක්මයි ඒක හොඳින් අපිට මේ මේ තුළ අධ්‍යයනය කරන ඕනම කෙනෙකුට දකින්න ලැබෙනවා පරයායෙන් බැලුවත් දකින්න ලැබෙනවා ප්‍රායෝගික පැත්තෙන් දකින්න ලැබෙනවා. ප්‍රායෝගික පැත්තදී මේක මනාකොට හොඳින් සාන්දිටිකව අත්දකින්න ලැබෙන කාරණයක්. ඒ කියන්නේ නිසත්ව නිජුන ශුන්‍ය කියන කාරණාව තමයි ඇත්තටම මේ ධර්මයේ තුල තියෙන්නේ ශුන්‍යත පටිසංයුක්ත දේශනා. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙතන අනාත්ම ධර්මයක්. බුදුන් වහන්සේ ඒක ඕනම සූත්‍රයකට ගියොත් මහා පුන්නම සූත්‍රය වේවා එහෙම නැත්නම් ඔබ ඕනම සූත්‍රයක ඔබ දන්න කාරණයක් තියෙනවා. ඒ තමයි මේ සූත්‍රය ඇසුරු කරන දන්න දෙයක් තියෙනවා. ඒ තමයි රූප අනිච්චං වා අනිච්චං වා අනිච්චං බන්තේ. මේක කියන්නේ ඇයි? බුදුන් වහන්සේට අවශ්‍ය වෙන්නේ කුමක් කියනද? බුදුන් වහන්සේට අවශ්‍ය වෙන්නේ මෙතන එහෙනම් මහණෙනි එය ආත්ම වශයෙන් ගත හැකිදයි කියන්නේ. නෝ හේතම් බන්තේ මේ අනාත්ම ධර්මය පෙන්වන්න ඕනේ. චක්කු නිච්ඡං වා අනිච්ඡං වා. ඔබ දන්නවා මේ මුළු මේ මේ මේව අධ්‍යයනය කරන බොහෝ හොඳටම දකින්න ලැබෙන දේ තමයි මේ ඇස නිට්ටයද මහණෙනි අනිත්‍යද මහණෙනි අනිච්ඡම්බන්තය කියන එක. ඇස කියන්නේ අපි විතරම මේක කියලා තියෙනවා පේන බවටයි. පේන්නේ බිත්තියක් අදක් මේසයක් පුටුවක්. එහෙනම් ඇස කියන්නේ මස් ඇහැට නෙමෙයි මස් ඇහැ මරණු කෙනාටත් තියෙනවා. ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. පේන බව ගැනයි. එහෙනම් ඇස කියන්නේ පේන බවට. එහෙනම් චක්කුන්නිච්ඡං අනිච්ඡං කියලා අහනකොට ඒක අනිච්ඡම් බන්තය කියන්නේ. එහෙනම් අපි ඇසින් බලලා පුටුවක් මේසයක් අදක් කෙනෙක් අපිට කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම ඒ ඒ ඇසින් බලලා මේසයක් පොතක් පුටුවක් කියන දෙයක් කොහෙවත් තියනවද? ඒ කොහෙවත් හම්බ වෙනවද? පුටුව කියන්නේ shabdayak, මේස කියන්නේ shabdayak, පොළව කියන්නේ shabdayak. shabdයේ වර්ණයයි තමයි අපේ ආයතන වලට එන්නේ shabd වර්ණ, shabd වර්ණ, ගන්ධ රස පහස උණුසුම සීතල තදගති. එතකොට මේ ආයතන පහට එකකටවත් ඇවිල්ලා නැහැ මේසයක්. එකකටවත් ඇවිල්ලා නැහැ පොතක්. ඇහැට එන්නේ වර්ණයක්. අපිට කනට එන්නේ ශබ්දයක්. එතකොට නාසයට ගන්ධයක්, දිවට රසක්, කයට උණුසුම සීතල තද ගැටයක්. කොතනට දාවේ මේසයක්? කොට කොතනට දාවේ පුටුවක්? කවදාවත් පුටුවක් ඇවිල්ලා නැහැ මේ අවර්ණයේ තුල වර්ණ හැඩතලයක් පමණයි. ශබ්දයේ තුල ශබ්ද හැඩතලයක් පමණයි. ගන්ධයේ තුල ගන්ධයේ තුල පුටුවක් නැහැ, මේසයක් නැහැ. ශබ්දයේ තුලක් තියනවාද එහෙම දෙයක්? ඒක ශබ්දයක් පමණයි. වර්ණයේ තුල තියනවාද එහෙම දෙයක්? ඒ හුදෙක් ආලෝක හැඩතලයක් පමණයි. රසය තියනවාද පුටුවක් මේසයක් හම්බ වෙන්නේ තද ගතියක තියනවාද පුටුවක් මේසයක්. මේ ආයතන පහටම ස්පර්ශ කරන්න බෑ කවදාවත්ම පුටුවක් මේසයක් අදක්. මේ මේක ප්‍රායෝගික පැත්ත. මේ ධර්මේ ප්‍රායෝගික ධර්මයක්. මේක සාන්දිටික ධර්මයක්. ප්‍රත්‍යක්ෂ ධර්මයක්. විශ්වාස කරන එකක් නෙමෙයි. ඇදහිල්ලක් නෙමෙයි. ඇදහිලි විශ්වාස කරන එකක් නෙමෙයි මේක ඔබට සාන්දිටික වෙනවා. ඔබ ඉන්න දැනුම් පද්ධතියක්වත් මේකේ අදාළ නැහැ. ඔබ කිසිම දෙයක් අදාළ නැහැ. ඔබ ඔබට ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඔබට සාධිත්‍තික ධර්මයක්. එහෙනම් ඔබට ඔබට මේක දැනෙනවා ඔබට මේක ප්‍රත්‍යක්ෂ ඔබට සාධිත්‍තික වෙන්න ඕනේ. එහෙනම් ඔබ බලන්න ඕනේ ඇත්තටම මේ ආයතන එකකටවත් පුටුවක් වෙසක් එන්නේ මේක ඕනම කෙනෙකුට තේරෙන්න. තේරෙනවා මේ කියන කාරණේ. පොඩ්ඩක් නුවණින් විමසලා බලන්න විතරයි. තමන් ඉන්න දෘෂ්ටි ඒවා මේවා සේරම ඇදහිලි විශ්වාස වගේ ඔය පොත් කියවලා එන දැනුම ඒවම එකක්වත් මෙතනට අදාළ වෙන්නේ මෙතනට අදාළ වෙන්නේ එකයි. මේ මොහොතේ මේ ෂනේ ඔබ යමක් අත්දකින්නවද? එයයි ධර්මය කියන්නේ. වෙනින් එහා ධර්මයක් නැහැ. එහෙනම් ඒ ඒ මොහොතේ අත්දකින්න දේ තුළ තමන් ධර්මයේ දකින්නවා කියන්නේ ඒ අත්දකින්න දේයි දකින්නේ. කුමක්ද අත්දකින්නේ? අත්දකින්නේ මේ අපි කතා කරන කිසිවක් කොහෙවත් අපිට හමු නොවන බව. හොඳට බලන්න. ඔබ ඔබ එනවද ඔබේ ඔබේ නාසයට එනවද? ඔබේ ඔබේ ඇසට ඔබට කියනවද මේ මම පුටුව කියලා? නෑ. ඔබට කනට එනවද? නෑ. අර මොන්ඩිසෝරි දරුවා. ඒ කියන්නේ අර පුංචි දරුවා. ප්‍රභාස්වරන් චිත්තං කියන තැන ඒ දරුවා දන්නේ නෑ පුටුවක්ද මේ සත්‍යදර්ද කියලා. හැබැයි අපි මේ පෙරසිට දක්න කඳ පිළිවෙල පුබ්බේ නිවාසානුස්සව ඥානෙ තුල අපි දකින්නේ කුමක්ද? මේ මේක ආරම්භය කුමක්ද? මේක මොකද්ද වෙන්නේ කියන මේ මොහොතේ එන්නේ දෙයමයි. ඒ දෙයමයි ඒ ප්‍රභාසර සිතට ආවේ කුමක්ද? ශබ්ද මොකද්ද දාපු ශබ්දේ? ආලෝක හැඩතලේ මොකද්ද ඇට ආපු වර්ණ හැඩතලේ? මොකද්ද දාපු ශබ්දේ? ඒ දෙක එකතු වෙන එක නේද අපි මේ ඉගෙන ගන්නවා කියලා කරේ. අපිට බෝඩ් එකේ ලිව්වේ ලිව්වා නේද ගුරුතුමී මේ අයන්න කියලා. අද බලන්න පුංචි දරුවෙකුට උගන්වන හැටි. ඇහැට දෙන්නේ හැඩතලයයි. පුතේ මේ රවුමක්. පුතේ මේ හතරස්. පුතේ මේ මේක කියනවා. එතකොට සිංහ මේක කියනවා මේ රතු පාට, නිල් පාට, කහ පාට. ඔබ බලන්න මේ දරුවා හිටියේ මෙහෙ නෙමෙයි නම් මේ දරුවා හිටියේ විදේශ රටක නම් ඇමරිකාවේ නම් මේ දරුවට කියන්නේ කුමක්ද? oval, triangle, rectangle, නැත්නම් red, yellow, blue මේ શબ્ද මොනවද? ඒවැය තියනවාද අපි මේ කතා කරන මේ සිංහල භාෂාවේ තියෙන શબ્ද ඉංග්‍රීසි භාෂාවේ නෑ එහෙනම් ඒ දරුවා චීනයේ හිටියොත් චාන් චීන් චූන් ගාන ඒ શબ્ද තියනවාද ඒ શબ્දත් නෑ එහෙනම් මෙතන කොහෙවත් පුටුව කියන දෙයක් શબ્දයක් කොහෙවත් ඇවිල්ලා නෑ එහෙම දෙයක් සත්‍යයක් වෙන්නේත් නෑ එතකොට තේරෙන එහෙනම් සත්‍ය කුමක්ද අපි මේ සත්‍යය හොයන්න ඕනේ අපි සත්‍ය දන්නේ නෑ ඒ කියන්නේ අපි අවිද්‍යාවේ ඉන්නවා එහෙනම් අවිද්‍යාව ඇතිතාක් කාල අපි ඉන්නේ අන්ධකාරේ අපි ඉන්නේ අපි අවිද්‍යාව ඉන්න තාක්කල් දුගතියේ. ඒකට හේතුව අපිට මේ සත්‍ය නොදන්න තාක්කල් අපිට මේ අපිට අන්ධකාරයෙන් මිදෙන්න බෑ. අවිද්‍යාවෙන් මිදෙන්න බෑ. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන්නේ අපි රැවටිලා ඉන්න තාක්කල් අපි සත්‍ය නොදන්න තාක්කල් අපි සත්‍යයට අවදි නොවන තාක්කල් අපිට තියෙන්නේ අර දෙයක් ඇත්ත කරගෙන හිතන දෙයකට හිත්ලුවකට අපි විචිකිච්ඡාවක ඒ කියන්නේ මායාවකට කොටු වෙලා ඇත්ත කර ගැනීමක්මයි. ලෝකේ ඇත්ත කර ගැනීම තියෙන්නේ මායාව තුලයි. අවිද්‍යාව තුලයි. ලෝකේ සත්‍යක්ද කියන එක මෙනෙහි කිරීම, ඒ තුල සත්‍යද අවබෝධ කිරීම, ඒ අවබෝධයටයි හසුවන්නේ. ඒ ඥානෙටයි හසුවන්නේ. ඒ සිහියටයි හසුවන්නේ. එහෙනම් ඔබට කවදාවත් ඔබේ ඇස් දෙකට පුටු ඇවිලා නැහැ. ඔබේ ඇස් දෙකට, ඔබේ කන් දෙකට, ඔබේ ඔය කතා කරන ඔය ඉන්ද්‍රිය පහටම, ඒ පංච ආයතනටම අපි කතා කරන කිසිම දෙයක් ඇවිල්ලා නැහැ. මේ භාෂාවම බොරුවක් වෙනවා. මේ shabdේම බොරුවක් වෙනවා. මේ පරම සත්‍ය නම් සද්දයක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ සුදෙක් සද්ද සද්දයක් පමණයි. එහෙනම් ඒ අර දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියපු තැනට යනවා. එහෙනම් ආයතන නිරෝධය කරා යනවා. අපි දන්නවා ආයතන වල උපතයි උපත. මේ ආයතන වලින් තමයි අපි ලෝකේ ලෝකේ හැදුනේ. එහෙනම් අපි දන්නවා පුංචි දරුවා ප්‍රභාස්වරයේ සිතට රාග දේශමෝ කෙලෙස් පනවන්න බෑ. ඒ දරුවට ගින්නක් තිබුණේ නෑ. සබ්බේ සංඛාරා පනවන්න බෑ. එහෙනම් සබ්බේ සංඛාරා එතන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර එන්නේ කොතනින්ද? දෙයක් කියලා ගත්ත තැනින්. දෙයක් කියලා ගත්තේ කොතනින්ද? ඇසින් බලලා පොතක් මේසයක් දෙයක් කියලා ගත්ත තැනින් තමයි ඒ දරුවට අන්න එතනින් ගින්න පටන් ගන්න. අන්න ගිනි ගන්න තැන. අන්නේ ගින්නයි නිවන්න තියෙන්නේ. ආයතන වලින් හදාගත්ත ගින්නයි නිවන්න තියෙන්නේ. ලහායතන වලින් හදාගත්ත ලෝකයයි අපි අතරමං වෙලා ඉන්න ලෝකේ. තලායතන ලෝකෝ ලෝකෝ කිව්වේ අන්න ඒ නිසයි එහෙනම් සලායතන ආයතන වලින් හදාගත්ත ලෝකේ ආයතන වල ඒ සත්‍ය දැකීම තුළමයි ඒ සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට අපි සත්‍ය දක්න තැන යන්නේ. එහෙනම් සලායතන වල උපතයි ඇසේ උපතයි මහණෙනි උපත කිව්වේ. ඇසේ උපතයි මහණෙනි උපත කිව්වේ ඇසින් දෙයක් බලලා මේක පොතක් මේ දෙයක් අදක් කියලා කිව්වොත් එතන අපි ඉන්නේ අන්න අපේ අපේ ඉන්න අවිද්‍යාව අන්න අපේ දුක තියෙන තැන අන්න අපි දුක තියෙන තැන හඳුනා ගන්න ඕනේ දුක කොතනද තියෙන්නේ කියලා අපි දකින්න ඕනේ. එහෙනම් දුක තියෙන්නේ ඇහෙන් බලලා දෙයක් කරගත්ත තැනයි. එහෙනම් දුක්ඛ නිරෝධය කියන්නේ කොහොමද? ඇහෙන් බලලා එතන අපිට දෙයක් හමු නොවන තැන දුක්ඛ නිරෝධයයි. එහෙනම් අපි ඒක සත්‍ය දකින්න නැතුව දෙයක් නැහැකද තියනවද කියන අන්ත යනවා නෙමෙයි. අපිට තියනවද නැද්ද කියන අන්ත දෙකේ නෙමෙයි මේ කතාව තියෙන්නේ. එතනක් තියෙන අවිද්‍යාව. අතර කතාව තියෙන්නේ අපිට එහෙම දෙයක් හම් වෙන්නේ නැහැ. ස්කන්ධ ස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ අන්තිමට. වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ කියන්නේ මේ ඇත්තටම අපි එහෙම කතා කරාට එහෙම ලොකු කතාවක් නෙමෙයි. වේදනා සංඥා සංකාර කියන්නේ ඇහැට එනකොට එන්නේ ආලෝක හැඩතලය. ඒ ආලෝක හැඩතලේ ඒ දෙයක් බවට ආලෝක හැඩතලයයි විඳින්නේ. ඒක චක්කු විඥානේ දැන ගැනීමයි. එහෙනම් ආලෝක හැඩතලේ විඳින එකයි සංඥාවෙන් හඳුනගන්නේ. ඒකම එතකොට එකට එකතු වෙන එකයි සංඛාරා කියන්නේ. ඒක ආලෝක හැඩතලයේ ඒ හැඩතලය හඳුනා ගැනීමයි එතකොට ඒ චක්කු විඤ්ඤාණ ප්‍රාසාදය කියලා කියන්නේ. එහෙනම් ඒ ආලෝක හැඩතලයේ අන්නේ හැඩතලය හඳුනා ගැනීමයි. ඒ හැඩතලයට ශබ්දයේ තුළ ඇති වෙන ඒ මොහොතේ යම් ශබ්දයක්ද ඒ ශබ්ද හැඩතලය හඳුනා ගැනීමයි සෝත විඥානය කියලා කියන්නේ. එයත් අර ස්කන්ධ ස්වභාවයෙන්මයි අපි යමක් පුංචි දරුවට දුන්නොත් පුංචි දරුවා ඒක ඉබිනවා, ලෙව කරනවා, මිරිකනවා. ඒ ඔස්සේ පුංචි දරුවා ඒක හඳුනාගන්නේ යම් ආකාරයකද ඒ තුල තමයි පුංචි දරුවට අපි දෙයක් දීලා බැලුවොත් මේ සති දෙකක තුනක මේ පුංචි දරුවෙකුට ඒ දරුවා වර්ණ දන්නේ නැහැ, පාට දන්නේ නැහැ. මොන්ඩිසෝරි යනකොට ඒවා කියලා දෙන්නේ. මොන්ඩිසෝරි කොට අවුරුදු 3-4ක් නමුත් මේ පුංචි දරුවට යමක් දුන්නොත් ඒකට ඇලෙනවා ඒක ඉඹිනවා ඒක මිරිකනවා ඒක ඒක අර අර ආයතන පහෙන්ම ඒ කියන්නේ ඉඹිනවා ගන්ධේ දෙවකන රස බලනවා ඒකේ වර්ණ හැඩතල ඒක ශබ්දේ තත් කරලා බලනවා එතකොට මේ කායට ඒක තද ඔබලා බලනවා ඒ තද ගතිය උණුසුම සීතල මේ ආයතන පහෙන් තමයි මේක ගත්තේ ඔබ්සර්ව් කරේ ඒ කියන්නේ ඒ කියන්නේ ආශ්‍රිත ස්වභාවය ගම් එක. ඒ ඇලෙන ස්වභාවය. එයයි මේ සස රෝගයට හේතුව. අන්නේ ඇලෙන ස්වභාවය සාසවිය ස්වභාවය අර ගම් එක ප්‍රභාස්වර පුංචි දරුවගේ සිිතේ ඡන්ද ස්වභාවයේ අන්නේ ස්වභාවයේ නිසායි ඇත්තටම එතනට ඒ මොහොතේ දැම්ම මොකද්ද ශබ්ද වර්ණ එකට එකතු වෙන එකක් සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ ස්වභාවයේ මේ මේක සිද්ධ වෙන්නේ මේ ස්වභාවය. එහෙනම් එතනින්මයි අපි දෙයක් කියලා හදාගෙන තියෙන්නේ. එතකොට අපිට දෙයක් කියලා දෙයක් කොහොමවත් හම්බ වෙලා නැහැ. ඒතකොට දෙයක් අපි හදාගෙනයි තියෙන්නේ. එහෙනම් මෙතන හැදෙන එකක් කියන්නේ කවුරු කරන දෙයක් නෙමෙයි. නහිදන් අත්තකතම් බිම්බන් නහිදන් පරකතම් අගන් කියනකොට ඒ වේලාකරණයේ පෙනෙන පණිවිඩය තමයි මේ ප්‍රතිබිම්බය තමයි හැදුවෙත් නැහැ වෙන අයෙක් හැදුවෙත් නැහැ. හේතු පටිච්ච සම්භූතා හේතු බංගා නිරුද්ධා කියනකොට හේතු තියෙනකොට තියෙනවා හේතු නැත්නකොට නැති වෙනවා කියනකොට එහෙනම් ආලෝකයේ තියෙනකොට පෙනීම තියෙනවා. ශබ්දයේ තියෙනකොට අන්න එයයි ශබ්ද ප්‍රාසාදේ එයයි වර්ණ ප්‍රාසාද මේවා එකට එකතු වෙන එකයි මනෝවිඤ්ඤාණය දැන ගැනීම එතරයි මේක ස්පර්ශය කියලා කතාවක් තියෙන්නේ නැවතත් ආයතන ටික ස්පර්ශ වෙන්නේ එකට එකතු වෙන්නේ වේගය නිසායි අර පිටිය තියනවා කියලා අපි ගත්තොත් ඒ පිටිය තේන කෙනට පිටක්ෂණ කෝටි ගාණක් පහළ වෙනවා කියන ඒ උපමාව අරන් බලන්න එහෙමනම් එතන සප්පරේ කෝටියේ පහළට වේගය අර ආලෝක හැඩතලයට මේ ඇස කියන ඉන්ද්‍රිය අනු වේග වේගවත් විදියට පාක් වෙවි තියෙනවා රුප්පණේ වෙවි තියෙනවා ඒ රුප්පණේ නිසා තමයි රුප්පේ ඇතිවෙන ඒකයි රුප්පන්තිකෝ ආවුසෝ රූපං කියලා වදේති කියලා බුදුන් වහන්සේ දේශනා කළේ එහෙනම් ඒ විදිහටම සබ්දේ එහෙනම් තප්පරේ කෝටියෙන් පංගුවට ඒ එන අධික වේගය නිසා අර ශබ්ද වර්ණ එකට එකතු වෙලා දැනෙන එකයි මනෝවිඤ්ඤාණය කියලා කියන්නේ ඒ මනෝවිඤ්ඤාණයක් හැදෙන්න නම් ඒ එතට සංස්කාරය තියෙනවා. එහෙනම් මනෝ සංසාරයක් තියෙනවා. එහෙනම් එතනට තියෙනවා එහෙනම් වේදනා සංඥාව. අර ඔක්කොම එකතු වෙලා එන වේදනාවයි අන්න ඒකයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශයයි හේතුව ප්‍රත්‍ය. මේ ස්පර්ශයයි හේතුව වේදනාවට ස්පර්ශයයි හේතුව සංඥාවට ස්පර්ශයයි හේතුව සංකාරයට එහෙනම් කුමක්ද මෙතන ස්පර්ශ වෙන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියන මේ ආයතන වල ස්පර්ශයයි මනෝ විඥානය කිය. එහෙනම් වට්ටම් වට්ටති කියන මේ ක්‍රියාවලිය මේ මොහොතේ අපි පොත දකිනකොටම පොත පොත දකිනවා කියන තැනම සිද්ධ වෙනවා. එහෙනම් අපි බාහිර තියෙන එකක් නෙමෙයි චක්කු විඥානයක් නෙමෙයි අපේ දැන ගැනීම. අපේ දැන ගැනීම ඇස දන්නේ නැහැ කුමක්ද කියලා. ඇස කියන්නේ කැමරාවක් විතරයි. ඇහින් ගත් පින්තූරයක් විතරයි. ඒකෙන් නෙමෙයි මේ දැන ගැනීම ආවේ මනෝවිඤ්ඤාණය. එහෙනම් වට්ටම් වට්ටති කියන කාරණාව පටික සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියන කාරණාව තමයි එහෙනම් නාම රූප පත්‍ය විඤ්ඤාණං කියලා කියන්නේ. එහෙනම් පටික සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියන කාරණාව තමයි මේ නාම රූප එකට එකතු වීම තුළ ඇති වෙන විඤ්ඤාණය කියන කතාව. ඒ දෙක වෙන් කරන්න බෑ. පටික සම්පස්සේට අදිවචන සම්පස්සයක්. එයමයි එයමයි ධර්මයේ තුල පෙන්වන කාරණා නාම රූප කියන කාරණා නාම රූප කියන්නේ පටිච්ච සම්පස්ස අධිච්ඡන සම්පස්ස කියන කාරණාමයි එමය එතකොට ස්පර්ශය කියන කාරණා එමය ආයතන මට්ටමින් එන්නේ අන්න අර අර ආයතන මට්ටමින් අර පංච ආයතන මට්ටමින් ඇවිල්ලා මනා ඇත්ත කියන මෙන්න ක්‍රියාවලිය වට්ටම් වට්ට කියන ක්‍රියාවලිය අර ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්ලි ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති පටික සම්පස්සයට අධිවචන සම්පස්සයක් කියන මෙන්න මේ විග්‍රහය තමයි ස්පර්ශ විග්‍රහය. ඒ ස්පර්ශ විග්‍රහය තුළ තියෙනවා නාම රූප නිසා විඥානයේ දැන ගැනීම කොහොමද ඇති වෙන්නේ? අන්න පුංචි දරුවා දැන් මේක ප්‍රායෝගිකව දකින්න. සයිද්ධාන්තිකව පැහැදිලි කරන කාරණාව ප්‍රායෝගිකවත් ඔබ දැකිය යුතු වෙනවා. විදර්ශනා ධූරය කියන්නේ පොතක තියෙන දෙයක් නෙමෙයි. ග්‍රන්ථ ධූරයේ අපි පොතක මේක දකිනවා. නමුත් අද අපිට හම් වෙලා තියෙනවා මේ බුද්ධ ඥාන ත්‍රිපිටකයේ තුන මේ සූත්‍රවල මේ කාරණා බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන සූත්‍රවල අපිට අද හම් වෙලා තියෙනවා. ඒකයි මෙතන ප්‍රඥාව වැදගත් කාරණාවක් තමයි අපි මේ කතා කරන කාරණාව. ඒ කියන්නේ විදර්ශනා ධූරය අද සමාජයේ සැඟව ගිහිලා තියෙනවා. විදර්ශනා ධූරය අද සමාජයට කරවන්න හේතු වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ මේ තුල ප්‍රායෝගික නොවීම නිසායි. මේ ප්‍රායෝගික මේ ධර්මය ප්‍රායෝගිකව දැකිය යුතුයි. මේ ප්‍රත්‍යක්ෂ ධර්මය මේ මේ මේ ප්‍රායෝගිකව ඔබ අත්දකින අත්දකින ධර්මයක්. එහෙමනම් ඔබ ඔබ මේ මොහොතේ ෂනේ එතන එතන සත්‍ය දැක්කේ වෙනවා. එතන එතන ඒ සත්‍ය ඔබ ඒ අධ්‍යක්ෂක ඒ එයයි සාන්දිටික ධර්මේ. එයයි ප්‍රත්‍යක්ෂ ධර්මේ. එහෙනම් ඔබ ඒක විශ්වාසයක් නෙමෙයි. අදහිල්ලක් නෙමෙයි. ඒ ඔබට සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඒ ඔබ අත්දකින දෙයයි. එහෙනම් පොත හැදුණු ආකාරයයි. එහෙනම් පොත හැදු පොත කියලා දෙයක් කොහෙවත් තිබුණේ නැහැ. එහෙනම් නිස්සත්තු නිජීව ශුන්‍යෝ කිව්වේ කුමක්ද? එහෙම දෙයක් අපිට කවදාවත් කොහෙවත් අත්දැකලා නැහැ. අපිට හම්බෙලා නැහැ. පොත කියන්නේ શબ્දයක්. ඒක එහෙමනම් අපි ඇමරිකාවට ගියොත් බුක් කියනවා. ඒක එහෙනම් චීනෙට ගියොත් chance එනවා. එහෙනම් ශබ්ද ඕන තැනක වෙනස් කර කර දාන්න පුළුවන්. නමුත් පොත කියන ශබ්දයට වර්ණ ඇඩතල එකතු කරලා ඒක ප්‍රයක් වගේ දැනගත්ත එක එහෙනම් ඒක පොතක් නෙමෙයි, ඒක චානුත් නෙමෙයි, ඒක බුකුත් නෙමෙයි. ඒ කියන්නේ නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියලා කියන්නේ මෙතන අපිට ඉත්තත්වයක් නැතිකමයි. ඉත්තත්වයක් කියන්නේ දෙයක් නැතිකමයි. අපි ඔබට ධර්මයේ තුල පැහැදිලි කරා මනාකොට දෙයක් තමයි මාත්‍ය කියලා. එහෙනම් දෙයක් තිබ්බොත් කියන්නේ දෙයක් කියන්නේ භවයක් තිබ්බොත් භවයක් කියන්නේ කුමක්ද අන ප්‍රතිචේන භවයේ ගාජ්ජම් කුච්ච සම්දානම් පාතිභාව ආතනම් පටිලාභෝ අයං යාත් පොත කියන જાතිය හටගත්ත තැනයි භවයක් හටගන්නේ. එහෙනම් අජ්ජෝසාය තිට්ඨති ඒක බැසගත්තා. ඒක තියනවා කියලා දැනන අභිනන්දති අභිවචිතී අජ්ජෝසාය තිට්ඨති. යාරූපේ නන්දිය අන්න එතනට ඇති වෙනවා දෙයක් බන්ධනයක් බලයක් දෙයක් වගේ දැනෙන ගතිය ඒකයි යාරූපේ නන්දි තදුපාදානම් භව අන්න ඒක අල්ලගත්ත භවයේ පුත කියලා දෙයක් වෙනවා වගේ අපි හදාගත්ත එකයි මේ කතා කරන්නේ අභිනන්දතිය අභිවජිත රජෝසාය තිට්ඨති යාරූපේ නන්දි තදුපාදානම් භව භවපච්චා ජාති අන්න හදාගත්ත පොත ජා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියල්ලම තියෙන්නේ එහෙනම් මේ මුළු පටිච්ච සමුපාදෙම තියෙන්නේ මේ අපි ආයතනවල එකතු කරගෙන දෙයක් කරගන්න කියන්නේ මිත්තක්කෝ විච්චියෝ කියන්නේ මෙන්න මේ ඉත්තත්වයේ ඉත්ත ස්වභාවයේ මනසත් ඉතිරූපන් කියන තැන දෙයක් වගේ අපිට දැනුණු තැන අපි අවබෝධ කරන එකයි. එහෙනම් ඒමයි සමුදේශ ඉති සමුදයෝ කියලා කියන්නේ. ඉති රූපං ඉති රූපං සමුදෝ ඉති රූපං අත්ථගමංච කියලා කියන්නේ. එහෙනම් ඒ සත්‍ය දකිනවා නම් අන්න අත්ථගමයට යනවා. එහෙම දෙයක් නැති බවට අවබෝධ වෙනවා. ඒ ඉති රූපං සමුදයෝ ඉති රූපං අත්ථගමංච කියන තැනම තමයි නිස්සත්තු නිජ්ජීවෝ ශුන්‍යෝ කියන එක අවබෝධ කරන ධර්මයක්. ඒ අපිට අවබෝධ කළ යුතු ධර්මයක්. අත්ගමංච කියන එක මේ සිතක් හටගෙන කැපීම කියන එක ඒක ලබු කරන්න එපා පටු කරන්න එපා එහෙම දෙයක් නෙමෙයි අවබෝධයේ මිදීමක් සංකිතේ නිදා අන්න අවබෝධයේ දැක්ක දෙයක් නැති බව දැක්කලා මිදුණා අන්න දෙයක් නැති බව දැකීමයි නිස්සත්තු නිජ්ජීවෝ එහෙනම් අපි හිතන දේවල් කොහෙවත් තියනවද පේනවනේ මේ හිතනවා වට්ටම් වට්ටති කිව්වේ ආවික්‍රණයක් දකින්නේ පොතක් එකයි එහෙනම් ආව තිරණේ පොතක් තිබුණාද නැහැ අපි අදාගත්ත අර අර අර ප්‍රභාස්වර සිතේ ඉන්න පුංචි දරුවට වර්ණ ශබ්ද එකට දෙන මොහොතේ මොහොතේම ආයතනවල අර එකතු වෙලා හදාගත්ත දේ තමයි අපි අර කතා කරන්නේ මනෝවිඤ්ඤාණය දැන ගැනීම කියන එක. එහෙනම් මෙතන ආයතන විඤ්ඤාණය, පංචායතන විඤ්ඤාණය, මනෝවිඤ්ඤාණය දෙයක් කරලා අරගත් එක එළියේ තිබුණු දෙයක් නෙමෙයි, එළියෙන් ආපු දෙයක්ුත් නෙමෙයි. මෙතනම අපි හදාගෙන බලපු එක. අපි හදාගත්ත එකක් කියන්නේ මායාව. විඥාන මායාව මහරූපමයි විඥානං කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ නිසයි පේන පිටකපන් රූපක් බුබුලංච වේදනංච කද රූපමංච අන්න සංඛාරා බුදුන් වහන්සේ මනාකොට පෙන්නලා තියෙනවා මිරිච්ඡ වටේ සංඥා මේ දෙයක් කියලා තන සංඥාමයි විඥානේ එහෙනම් මෙතන තියෙන දෙයක් කොහොමවත් අපිට හම්බෙලා නැහැ නිස්සස්සෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියන තැනටම යන්නේ එහෙනම් මෙන්න මේ ධර්මතාවය මේ සත්‍ය ඥානේ ඒ කියන්නේ මේ බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරපු ඒ දර්ශනය තුළ ඔබ යමක් දකිනකොට ඔබ දකින දැකීම සත්‍යයක් ඕන බව ඔබට දකින්න දැනීම ඒ ධර්මයේ තුල ඔබට එන අවබෝධය තුල ඔබ ඒක දකින්න ගන්නවා ඒක ඔබ දකින්නවා නෙමෙයි ඔබට පේන්න ගන්නවා ඔබ ඒක ඇත්තටම ඔබ ඇත්තටම මිදීමකට ලක් වෙනවා ඇත්තටම ඔබ ඒ ඒ ඒ සිතින් මිදෙනවා චිත්ත විමුක්තිය ඔබට નિરાයාසයෙන්ම අවබෝධය තුල සිද්ධ වෙනවා. අන්න අනිමිත්තයි පොත කියලා දෙයක් හම්බ වෙන්නේ ශුන්‍යතයි අප්‍රණීතයි. අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි කියන චේතෝ විමුක්තියට ඔබ පස්සේ මෙන්න මේ සත්‍ය දකින්න තැන. ඒ කියන්නේ මේ සත්‍ය ධර්මයෙන් තොරව ඔබට මේ සත්‍ය ධර්මයෙන් තොරව සිත සත්‍ය දකින්න කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන පුබ්බේ අනුසතේස ධම්මේසු කියලා පෙරණවසු විරු දහම කුමද්ද දෙයක් නැති බවයි ඔබ දකින ඔබ කියන ඔබ කතා කරන ඒ දෙයක් කියලා ගත් එක කොහෙවත් හම්බ වෙන්නේ නැහැ එහෙනම් ඒ අත කිව්වත් අරදී මහණෙනි කිව්වත් අරදී අන්න ඒ නිසායි මේ ලෝකෝ ලෝකෝ කියලා කියන්නේ සලායතන ලෝකෝ ලෝකෝ අස අන දිවන්තේ ආයතන වල හදාගත්ත ලෝකයයි අපි ලෝකය කියන්නේ එහෙනම් මේ ලෝකය කියන්නේ කුමක්? ඇසේ උපත කියන්නේ උපත කියන තැනම තමයි. සලායතන ලෝකෝ ලෝකෝ කියන තැනම තමයි. ඒ සත්‍ය දක්න තැනයි සලායතන නිරෝධෝ කියන තැනට එන්නේ. මෙන්න මේ දහම් පරයය හරියට ඔබ අවබෝධ කරගත්තොත් ඔබට මේ එන හැම අරමුණකම නිස්සස්සෝ නිස්සෝ ශුන්‍යෝ කියන තැන ඔබට හමු වෙනවා. ඒ කියන්නේ දෙයක් නැති බව ඔබට හමු වෙනවා. අනිමිත්තයි කියන්නේ ඒ නිසයි. නිමිත්තක් හමුවන්නේ නැහැ. අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි. එහෙනම් එතන ශුන්‍යතයි. කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ඒක අප්‍රණීතයි. එතන සත්වයක් ඉන්නවද? නැහැ. උජ්ජලයක් ඉන්නවද? නැහැ. නිස්සත්තු නිජ්ජෝ ශුන්‍ය කියන තැනට එනවා. උපකාහන ප්‍රශ්නවලදීත් ඒක වැටහෙනවා. ස්වාමීනි ඔබ මනුස්සයේද දෙවියෙක්ද බ්‍රහ්මයේද ගන්ධබ්බයේද? නෑ මම මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක් නෙමෙයි බ්‍රහ්මෙක් නෙමෙයි ගන්ධබ්බයෙක් නෙමෙයි. සත්‍යේ පුද්ගලයේ නෙමෙයි. අපි ඔබට පෙන්නවා මේ ඉත්තත්වය කියලා කියන්නේ ඉති රූපං කියලා කියන්නේ මේ තියෙනා වගේ දැනෙන එකයි. එහෙනම් තියෙන දෙයක් නෙමෙයි මේ තියෙනා වගේ දැනෙන එක. එහෙනම් තියෙන වගේ දැනෙන එකක් තියෙන දෙයක්ුත් නෙමෙයි. එහෙනම් මේ තියෙනා වගේ දැනෙන එක අපි අවබෝධ කරන එකයි සත්‍ය කුසල නිදෙනවා කියන්නේ. සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියන්නේ. ඒ කියන්නේ සක්කාය කියන්නේ ස්කන්ධ කාය කියලා අපි කියනවා. බාහිර තියෙන දෙයක් නෙමෙයි. දෙයක් තිබ්බොත් මාත් ඉන්නවා. ඒ තම මම ඒසෝවම සියමේසෝ අත්තා. එතකොට ඒ ඒ තම මම ඒසෝ සමස්තේ අමේසෝ අත්තා කියන්නේ මම මගේ මගේ ආත්මය කියන්නේ බාහිර දෙයක් තියනවා කියලා අර අපි බාහිර දෙයක් තියනවා කියලා අපි අපි බාහිර දෙයක් තිබ්බොත් තමයි මාත් ඉන්නේ. බාහිර දෙයක් නැත්තම් මාත් නැහැ. මනෝ විඥානේ දැන ගැනීමෙන් තොරව මම කොහෙවත් හම්බෙන්නේ නැහැ. මනෝ විඥානේ දැන ගැනීම පොත නම් පොත ඇත්ත වුණොත් එතන මාත් ඉන්නවා. ඒ තම මම ඒසෝවංශය මේසෝවත්ත. හැබැයි පොත කියලා දෙයක් හම්බෙන්නේ නැත්තම් අන්න එතන මාත් නැති වෙනවා. අන්න ඒ නිසායි නිස්සත්තු නිජ්ජීව ශුන්‍යෝ කියලා මෙතන අනාත්ම ධර්මයේ හම්බ වෙනවා. අනාත්ම ධර්මය හමු වෙන තැන අම ආත්මයක් නැති බව හමු වෙනවා. එහෙනම් ඒක ආත්ම ධර්මයක් වෙන්නේ නැහැ. ඒ අන්නේ විග්‍රහයයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ නේතම් මම නේතුවම කිනෙමෙතුවත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි දෙයක් තිබ්බොත් තමයි ඒක සිද්ධ වෙන්නේ. දෙයක් තිබ්බොත් තමයි ලෝකයක් තියෙන්නේ. හැබැයි හොඳට බලන්න සතර සතිපට්ඨානය වඩන්න කියන්නේ විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්ථානං කායේ කායත්පත්ති විහෙරති. එතකොට විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්ථානං කියන්නේ ලෝකයක් නැති බව දකින්න සතර සතිපට්ඨානය වඩන්න. අපි ඔබට පෙන්නවා කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන්නේ වෙන කිසිවක් නෙවෙයි සම්දේමයි. ඒ සම්දේමයි රූපේමයි අර කායපස්සනාව අවබෝධ කරගන්න. එන් කෙනෙක් නැහැ මේ මේ කෙනෙක් කුජලයක් නැති දැකීමයි එහෙනම් කායනුපස්සනාවේදී අවබෝධ වේදනාවට හිමිකාරයක් නැහැ. එහෙනම් වේදනානුපස්සනාව වඩනවා කියන්නේ වේදනාවට කෙනෙක් කුජලයක් ආත්මයක් හම් වෙන්නේ නැහැ. එහෙනම් චිත්තානුපස්සනාවත් එහෙමයි. මේ චිත්තට කියලා දෙයක් හම් වෙන්නේ නැහැ. විතරක් කෙනෙක් කුජලයක් හම් වෙන්නේ නැහැ. එහෙනම් ධම්මානුපස්සනාවේ මුළු ආයතනයම හම් වෙන්නේ නැහැ. එහෙනම් මේ කතා කරන්නේ ස්කන්ධිකමයි වේදනා සංඥා සංකාරමයි. ඔබ සතර සත්‍වට්ටානේ වඩන්න බෑ ඔබට ලෝකේ ඇත්ත කරගෙන ලෝකේ ඇත්තක් නොවන බව දකින්නයි සතර සතිපට්ඨානය වඩනවා කියන්නේ. එහෙනම් මේ හැම කාරණයකින්ම අපිට මනාකොට පේනවා. මේ හැම කාරණයකින්ම අපිට මනාකොට අපිට පැහැදිලි වෙනවා. මේ කියන්නේ ඇත්තට මේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ ආත්මයක් නැති බව අවබෝධ කරන එකයි අනාත්ම ධර්මය අවබෝධ කරන එකයි මේ ආත්මය කොහොමද හැදෙන්නේ කියන එක අවබෝධ කරන එකයි එහෙනම් මේ අවබෝධය ඇති වුණොත් පමණයි අන්න අර අලමරිය ඥාන දර්ශනේ මතුවෙන්නේ. අලමරිය ඥාන දර්ශනේ කියන්නේ වෙනදා විදිහටම තියෙනවා වෙනදා විදිහටම ඇහෙනවා වෙනදා විදිහටම දැනෙනවා. හැබැයි මේ හැම දෙයකින්ම මේ හැම දෙයක්ම තියෙනවා කිව්වත් එහෙම දෙයක් හම්බෙන්නේ නැහැ. නිදීමකට ලක් වෙනවා. එන්නේ චේතෝ විමුක්තියයි මේ නිස්සත්ත්ව විද්‍යාව පිළිබඳව තනින් හමුවත්. එතකොට මේ කතා කරන අපි ඡන්ද සූත්‍රය තුල පෙන්නන මේ කාරණාව දිහා බැලුවොත් ඒ ප්‍රථම නිබ්බාන සූත්‍රය තුල පෙන්නන ඒ කාරණාව දිහා බැලුවොත් මේ සූත්‍ර හැම එකකම ඒ ශුන්්‍යත පටිසංයුත්ත දේශනා කිව්වේ ඒ පටිසෝතේ කියන්නේ අනුසෝතේ නෙමෙයි අනුසෝතේ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය ඒ කියන්නේ පෘථග්ජන භූමිය පටිසෝතේ කියන්නේ ආර්ය භූමිය ආර්ය භූමිය තුළ අපිට සත්පුජ්‍යල දෘෂ්ටියක් හම්බ වෙන්නේ නැහැ අතර මේ නිදීමයි එහෙනම් ඒ ආර්ය භූමිය හමුවන්නේ මේ සත්‍ය ධර්මයේ දකින්න කෙනා. එහෙනම් ඒ කියන ඇත්තටම අර ඉත්තත්වයක් අර සත්‍යයේ කුසලයේ දෙයක් සම්බෙන්නේ. එහෙනම් මේ අවබෝධය තුළ ඒ ශුන්‍ය ශුන්‍යත පටිසංයුත්ත දේශනා දේශනා කිරීමේ හැකියාව ඒ අවබෝධයෙන් පත් වෙන. එහෙනම් එතනමයි අන්න න පටවි න ආපෝ න තේජෝ න වායු කියන මේ අංගුත්තර නිකා ඒකාදශම නිපාතයේ ඒ 610 වෙනි පිටුවේ තියෙන බුදුරජාණන් ත්‍රිපිටක 23 සංඝ සූත්‍රෙත් අපිට දක්න ලැබෙන. ඒ බුදුන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? එතකොට තෝ නේව පටවි නිකාය ධ්‍යායති. එහෙම ඒ කියන්නේ මෙතන ධ්‍යානයක් පෘථිවිය අසුරු කරගෙන ධ්‍යානයක් වඩන්නේ නැහැ. ඒ කියන්නේ මේ පඨවි නිස්සාය ධ්‍යායති පෘථිවිය පෘථිවිය අසුරු කරගෙන ධ්‍යානයක් වඩන්නේ නැහැ. එතකොට ඒතනේ පෘථිවිය අරමුණු කරගෙන ධ්‍යානයක් වඩන්නේ නැහැ. ඒ කියන්නේ පොළව අරමුණු කරගෙන ධ්‍යානයක් වඩන්නේ නැහැ. ඊට පස්සේ මේ මේ ආපෝ නිස්සාය ධ්‍යායති. ඒ කියන්නේ ජලය අරමුණු කරගෙන ධ්‍යානයක් වඩන්නේ නැහැ. ඒ කියන්නේ න තේජන්නිස්සාය ජහයති. එතකොට ගින්න අරමුණු කරගෙන ධානයක් වඩන්නේ නැහැ. ඒ වායු නිස්සාය ධායති. ඒ කියන්නේ වායුව අරමුණු කර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ ඇත්තටම අපේ අපේ කාය කාය ප්‍රාසාදයේ දැන ගැනීම. ඒතකොට කාය ප්‍රාසාදයේ දැන ගැනීමක් තමයි අපි මේ අපි මේ කතා කරන්නේ මේ මේ ධ්‍යාන කියලා කියනකොට ඔබ දන්නවා ඔබ කතා කරන්නේ මේ පටවි ධාන මේ ඔබ දන්නවා මේ කතා කරනකොට මේ ධානවල ලෞකික ධාන පැත්තෙන් කතා කරනකොට ඒ සාමාන්‍ය අරමුණක් අරගෙන කතා කරනකොට නිමිතිගත කතා කරනවා. නමුත් මේ ධර්මය අවබෝධ වුණාම යාට පටවි ආපෝතේජ වායු කියලා දෙයක් හම් වෙන්නේ නැහැ. එතකොට මෙතන මේ මේ මේ ධානයට අරමුණක් නැහැ. මේ අලමරිය ඥාන දර්ශනේ මේ ධානේ. මේ විදර්ශනා ධානවල අරමුණ අරමුණක් අනුමුක්ත සමාධිය. ඒතර අනිමිත්ත සමාධියක් තුළ උපදින ධ්‍යාන. ඒතර අනිමිත්ත සමාධියක් තුළ නිමිතිගත ධ්‍යාන හම් වෙන්නේ නැහැ. එතකොට අනිමිත්තයි සිතයි අනිමිත්තයි කියන්නේ ඇත්තටම මේ විපස්සනා විදර්ශනා සමාධිය තුළ උපදින ධ්‍යාන. එතකොට මේ මේ අන්ද සූත්‍රය පෙන්නන්නේ මෙන්න මේ කාරණාව. එතකොට මෙන්න මේ මෙන්න මේ ධ්‍යාන ගැනයි පෙන්නන්නේ. එතකොට ඔබ ඔබට දකින්න ලැබෙනවා. එතකොට මේ සූත්‍රය අපි පැහැදිලි කරේ ආකාසඤ්ඤාතන නිස්සාන ධාති න විඥානං අතර නිස්සාන ද ආකාශ ආකාසඤ්ඤාතන මුළු කරගෙන ධානය වඩන්නේ නැහැ එතකොට එතකොට විඥානං ආයතන අරමුණු කරගෙන ධානය වඩන්නේ නැහැ එතකොට ආත්ඤ්ඤායතන අරමුණු කරගෙන ධානය වඩන්නේ නැහැ නිස්සාන නාසඤ්ඤායතන අරමුණු කරගෙන ධානය වඩන්නේ එතකොට මේ මේ මෙතනින් මෙතනින් හොඳට මේ කියන පැහැදිලි කිරීමෙන් හොඳට පේනවා. එතකොට ඉද ලෝක නිස්සය දෙහයති. ඒ කියන්නේ ලෝක ඒ කියන්නේ ලෝක සංඥා කියලා අපි ඔබට නිතරම පවස්නවා මේ ආයතන වලින් හටගන්න සංඥා ලෝක සංඥා. ඒකට මේ ලෝකයක් හදාගෙන කියන්නේ සලායතන ලෝකවල. එතකොට ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල පදගතිය. ඒකට මෙන්න මේ ඉද ලෝක නිස්සය දෙහයති කියන්නේ ඒ ඒ ලෝක සංඥාවල අරමුණු කට ධානයක් වඩන්නේ නැහැ පරිලෝක නිස්සය දහයති කියන්නේ එතකොට මේ ලෝක අරමුණ තොරව අරමුණක් ධ්‍යානයක් කරන්නේ එතකොට එතකොට යම් පිටං විච්ඡං පිටං මෙතං විඤ්ඤාතං පත්තං පරේතන අනුවිහරතං මනසාපි නිස්සය ධ්‍යායති ඒ කියන්නේ මේ අසින් එන අරමුණු කරගෙන එතකොට කණෙන් එන ශබ්දය අරමුණු කරගෙන අර මුත කියන එතකොට ඒ ඒ ගන්ධ රස උණුසුම සීතල තදගතිය මේ කිසිවක් අරමුණු කරගෙන ධානයක් වඩන්නේ නැහැ කියන එක. එතකොට මේ මෙතනින් යම්පිදන් දිත්තන් සුතම් මුතම් මිඥාතම් පත්තම් පරේෂණ පරිචිතං අනුවිච්චිතත මනසා සම්පි නිස්සය ධ්‍යායත කියලා කියන්නේ එහෙනම් මේ ධ්‍යානෙ කුමක්ද මේ කතා කරන්නේ අලමරිය ඥාන දර්ශනය තුළ උපදින විදර්ශනා සමාධි තුළ උපදින ධ්‍යාන ඒ තුළ උපදින ධ්‍යාන අපි පෙන්වුවා අවිතක්කම් සවිචාර ධ්‍යාන ඒ වගේම අවිතක්කම් විචාර ධ්‍යාන එතකොට අවිතක්කම් අවිචාර ධ්‍යානෙ කුමක්ද කියන්නේ වෙනදා විදියටම තියෙනවා වෙනදා විදියටම ඇහෙනවා වෙනදා විදියටම දැනෙනවා නමුත් ඒ එකවත් අයිති නැති අන්න ධ්‍යානයක් උපදිනවා. එතකොට පේන්නේ නැතුවද නෑ පේනවා. ඇහෙන්නේ නැතුවද නෑ ඇහෙනවා. එහෙනම් වෙන විදිහටම ආයතන ටික වෙන විදිහටම ආයතන වල දැනීම සිද්ධ වෙනවා. හැබැයි ඒ ඒ ආයතන වල දැන් වෙන විදිහටම සතර ඉරියව්වෙම ඇහෙනවා, පේනවා, දැනෙනවා වුණත් ඒ හැම ඒ ඇසි ඒ ඒ ඇසීමෙන් එහා ගිය ඒ ඒ කියන්නේ අපිට දැන් මේ මොහොතේ පේනවා. දැන් මේක ප්‍රායෝගිකව බලද්දී ගාන්ත ධූරේ නෙමෙයි විදර්ශනා ධූරේ පැත්තෙන් ඔබ ප්‍රායෝගිකව දැක්කොත් මේ ධ්‍යානයේ කුමක්ද? මේ සමාධි කුමක්ද? මේ විදර්ශනා සමාධි කුමක්ද? එතකොට මේ විදර්ශනා සමාධි තමයි මේ අපි කතා කරන්නේ. සාමාන්‍ය සතර ඉරියාවෙම වෙනදා විදිහටම තියෙන හැම මේ හැමදේම වෙනදා විදිහටම පේනවා. මුකුත් නැති වෙලා නැහැ. මේ අලමරිය ඥාන දර්ශනය කියන්නේ අපි ගැඹුරු කාරණා. ඒ කියන්නේ ඒ කියන්නේ මෙතන ඔබට නමුත් ඒ හැම දෙයක්ම මිදුණු ස්වභාවයක් වෙන්න මතු වෙන්නේ මේ මේ තැනට පිහිටන්නේ අපපටිතිතයි. මේ විඥානේ අනිදස්සනයි. පතිත වෙන්නේ නැහැ. එන්න මේ මෙන්න මේ අරමුණු ප්‍රකට වෙන්නේ නැහැ. දෙයක් වගේ දැනෙන්නේ නැහැ. බල දැනෙන්නේ නැහැ. වෙන මිනිස්සුයි ඇත්තරම නිස්සත්ව නිත්‍යෝස්ව කියන කෙනෙක් පුජ්‍යලේ අපිට දෙයක් නෙමෙයි. සත්පුද්ගල දුෂ්ටේ මිදෙනකොට අර රාග දේශමෝ කෙලෙස් දෙන්නේ මෙන්න මේ මෙන්න මේ සම්මා දිට්ඨියට ආපු තැන මෙන්න මේ ඥාන දර්ශනය පහළ වුණ තැන. එයයි දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ. දිට්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ ආමිසීලෝ වේදත් නැහි ජාතු සබ්බ ස්ථිර කුඹිකේ මේ කාරණයට. එනවා මේ ප්‍රථම නිබ්බාන සූත්‍රය කියලා අපි දේශනා කරන සූත්‍රය. ඒ සම්ද සූත්‍රයේ හා සමාන. සම්ද සූත්‍රය තව ඔබට දකින්න ලැබෙනවා. එතකොට මේකේ කතාවක් වුණත් ඉදිරියට තමයි වෙනවා. නමෝ අපිරිසං ඥාන එතකොට වන්දනා කරනවා කියනවා. ඒ නමෝති පුරුෂ ඥාන නමෝතේ පුරුෂ උත්තම යස්සතේ නාති ඥානාපි යම්පි නිස්සය දහයති මේ මේ මේ යම් ධ්‍යානයක් වැඩනවාද ඒ ධ්‍යානයේ අරමුණක් අපිට පෙන්වන්න බෑ කියන එක ඒ ධ්‍යානයේ නමුත් ධ්‍යානෙකුත් වැඩනවා නමුත් ඒ මොන අරමුණක්ද අරමුණක් දැක නොගෙන බව අරමුණක් දැක නොගත්ත ධ්‍යානයක් බව එතකොට මේ මේ ධ්‍යානයේ වන්දනා කරනවා කියලා එතනදී කියන්න ඕන වන්දනා කරන බව ඒ අසවස්ය ඉතිපත් කරමි එතන මේ සංඝ සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්වනවා මේ මේ සූත්‍රය තුළ අපි දකින්න වැදගත්ම කාරණාව තමයි ධර්මේ නම් මෙ පටවින ආපෝ න තේජෝ න වායෝ න ආකාසං අත්ථන විචාරණ නාටල් ලෝකෝ න පරලෝකෝ නෝපසම්බුන කුරියෝ න తත්‍රපාහම් භික්කවේ න ගති වදා ගති කුති කුප්පති න අපතිත්තන්න අපවත්තන්න අනාරම්මන මේතේ වේ දුක් සාපේන වෙන මෙයයි මහණෙනි දුකෙන් මිදෙන තැන එලවක් නැ මෙලවක් නැ පරලොවක් නැ ඒමක් නැ යාමක් නැ සිටීමක් නැ සඳහිරු කියලා දෙයක් නැ මේ මොකක්ද මේ කියන්නේ ප්‍රතිස්ථාවක් නැ ප්‍රවැත්මක් නැ අරමුණක් නැ කියලා මෙතන අරමුණක් පනවන්න බෑ ඒ සමාධිය කියන්නේ අලමරිය ඥාන දර්ශනයයි එතකොට මේ කතා කරන්නේ විදර්ශනා සමාධිය. එතකොට මෙතන වෙන විදිහටම පේනවා වෙන විදිහටම දැනෙනවා කියනකොට ඒ හැම දැනීමකින්ම හැම තකින්මකින්ම අභිභවා කිය ඒ එකකටවත් අදාළ නොවන ඒ කියන්නේ බල ගැන් වෙන්නේ නැති ඒ හැම දෙයකෙම මිදුණු අර ධ්‍යානයක් උපදිනවා. අන්නේ ධ්‍යානය උපදින්නේ අර අවබෝධය තුළින්, සත්‍ය ඥානය තුළින්. ඒ දර්ශන අවබෝධය තුළින් ඒ දර්ශන සමාපත්තිය කියන්නේ මෙන්න මේ දර්ශනය දැක්කමයි දර්ශනයටපත් වෙනවා කියන්නේ ඒ විදර්ශනා සමාධිය. ඒ හැම අරමුණක් අරමුණු නොකරන අරමුණක් ප්‍රකට නොවන මේ ඒකයි න අනාරම්මණම් කියන්නේ. ඒකේ අරමුණක් පෙන්වන්න බෑ. අරමුණක් ගැනීමක් නෑ. ඒකන් මෙන්න මේ හැබැයි ප්‍රායෝගිකව මේ අත්දකිනකොට අතර මේ ආශ්චර්යයක් හැම දෙයක්ම තියෙන හැම දෙයක් දැනෙන හැම දෙයක්ම අත්දකින ඒ මොහොතේම ඒ කිසිවකට අදාළ නොවන සියල්ලම මිදුණු තැන අන්නේ සත්පුජ්‍ය දුස්සේ මිදුණු තැනයි එතකොට ඒ සම්මාදිය තුලයි ඒ සම්මා ආජීවයේ තුලයි ඒ සම්මා වායාමයයි ඒ දැකීමයි සම්මා වායාම ඒ තුලයි සම්මා වායාම ඒ සම්මා ආචාර්යයි ඒ ඒ සත්‍යීම තුළ සම්මා ආජීවය සම්මා දිට්ඨියයි සම්මා සංකප්පය සම්මා සම්මා සම්මා සතියයි ඒ සමාධියයි අනිමිත්ත සමාධිය. එතන නිමිති ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි පොත නැතිලාද නැහැ පොත තියෙනවා. හැබැයි පොතක් තියෙනවද නැහැ එතන පොත පොත් නැහැ. මාළුක්‍ය සූත්‍රය තුළ පෙන්වෙන්නේ මෙන්න මේ කාරණාවයි බුදුන් වහන්සේ. එතන නැතිලාද නැහැ කිව්වා. නමුත් අපිට කියනවාද නෑ ඒක දෙයක්වත් නෑ. මේ කියන්නේ මේ කාරණා. මේ අලමරි ඥාන දර්ශනේ. මේ අලමරි ඥාන දර්ශනේ කුමක්ද කියන එක හඳුනා ගන්න අපිට දැන් හැකියාව තියෙනවා. එහෙනම් මේ නිස්සත්තු නිබ්බිප ශුන්‍යෝ කියන ධර්ම තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන සත්‍ය පූජ්‍යල දෘෂ්ටියෙන් මිදුණු ධර්මයේ. ඇත්තටම සත්‍ය පූජ්‍යලේ හම්බ වෙන්නේ නෑ. ඒ දෘෂ්ටියක් තමයි. එයයි සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනස්කම්. එහෙනම් මේ ධර්ම මුලමැද අග හොඳට මනස ගැලපෙනවා. ඒ සත්‍ය ධර්මයේ දකින්න තාක්කා සක්කාදික් ප්‍රහිණ සිද්ධ වෙන්නේ නැහැ. දැනුමට හෝ ඒ ධර්ම කැපයි, ධර්ම උසයි, දක්ෂයි, අනිත්‍යදික් ප්‍රහිණ සිද්ධ වෙනවා. එහෙනම් ඒ එතරම්මයි රාග දේශමෝ කෙලෙස් සම්පීඩන. අද සකදාගාමි භූමිය. අන් ලෝකෝත්තර සමාධි උපදිනවා. ප්‍රථම ලෝකෝත්තර සමාධි සෝතාපන්න සමාධිය උපදිනවා. ලෝකයේ ඇත්තක් නොවන බව දක්න තැන අන්න ඒ සිත්තම බව දක්න තැන අන්න රාග දේශ මොහ පිටස්ස දෙන තැන අන්න සකදාගාමි සමාධිය ඇති වෙනවා ලෝකෝත්තර දෙවෙනි සමාධිය ඇති වෙනවා අන්න ලෝකෝත්තර තුන්වෙනි සමාධිය අනාගාමි භූමිය අන්න පිටක් දෙයක් නැහැ බාහිරක් දෙයක් නැහැ සියල්ලම නිදුරු සමාධියක් තිබෙනවා අන්න අරහත්ේ කරා යන අලමරිය ඥාන දර්ශනේ මතුවෙන තැන අන්න විදර්ශනා සමාධිය මතුවෙන තැන අන්න එතනයි මාන අර අපි කතා කරනවා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව. ඒකට අන්න එතනින් තමයි ඔබ අරහත්ත්වේ කරා යන්නේ. අරහත්ත්වේ කරා යන මග යන්නේ මේ ධර්ම ඥානයේ මේ දර්ශන සත්‍ය දන්න උටයි දැනගත්ත උටයි ඒ ඒ තාක්කල් අර අපි ඔබ ඔබ අපි ඔබට පැහැදිලි කරා ඒ කියන්නේ සමත පුත්තංගමා ධර්මා විපස්සනා භාවී සම්පං කියන කොටස් ඒ සමත යානිකයක් විපස්සනා සත්‍ය සමාධියත් සපයි නිවන් ඒ විදර්ශනා පුබ්බංගමහ සමතා භාවිතබ්බන් කියනකොට ඒ විදර්ශනා යානිකයත් සමත යානිකයත් ඒ විපස්සනා සුපස්සනා ඒ කියන්නේ මේ පිටට එන අරමුණක ඒ සත්‍ය දකින්න තැන ඒ සත්‍ය දකලා මිදෙන අන්නේ එකම විදර්ශනා කියන කතා කරන ලෝකෙට මුතුන් වහන්සේ එලි කරන ඒ විදර්ශනා සමාධියමයි දේනම් සියලු සත්‍යයම නිවනින්ම සැනසීම ලබන්නේ. එහෙනම් ඔබ සමතේ වැඩිවන ඒ අවසානයේදී විදර්ශනා වැඩි යොකු වෙනවා. එනවා විදර්ශනා යානිකෙක් තුනක් ඒ සමත යානිකුණා විදර්ශනා කනික සමාධියක් කියන්නේ එතන එතන යන් ඊ යන් ඊ දැකලා මිදෙන අරහත් සමාධියක් තමයි ඔබට අවස්ථාවක් ලැබෙන්නේ. එයයි අල අදමර්ගයේ ඥාන දර්ශකය තුළ එන්නන කාරණා ඒ ඒ අරමුණ කරගෙන ඔබ දකින්න ඒ ධර්මයේ කුමක්ද? ඒ සත්‍ය ධර්මයේ දකින්න ඒ අරමුණ කියන්නේ වා බාහිරේ පමණයි. නමුත් මේ ධර්මයේ දකින්නයි අවශ්‍ය වන්නේ. සත්‍යය ආරම්භ වන්නේ කියන්නේ සත්‍ය අවබෝධය සිද්ධවන්නේ ඒ සත්‍ය අවබෝධය ඉතින් මෙන්න මේ කාරණාව තමයි සංද සූත්‍රයේ අපිට අතරම පටවි ආපෝ තේජෝ වායු කියන එකත් විඥානීය අධ්‍යක්ෂයක් වෙනකොට එතකොට වර්ණ ශබ්ද කියන මේ සියල්ලම විඥාන මායාවක්. අපිට විඥාන මායාවෙන් එහාට අධ්‍යක්ීමක් නැහැ. අපිට බාහිරය කියලා කතාවක් අපිට අත්දැක ලැබෙන්නේ මේ ධර්මය තුළ අධ්‍යත්ත බහිද්දා කියන එහෙනම් මේ සියල්ලම චිත්තයක්මයි. එන චිත්තේන නියති ලෝකේ. මනෝ කුම්භංග මත. එන අපිට දෙයක් හම්බ වෙන්නේ නැහැ. එන අපිට ඡාලෙන් නිදිමත් නැහැ. සත්‍ය නිදියෝ සුණෝ කියන්නේ. එහෙනම් ඔබට මේ සඳ සූත්‍රය තුළ පෙන්වන කාරණාව එහෙනම් නපටෙන්නේ ආපෝත තේජෝ වායු ආකාශයෙන් විඥාන ආකිතන් නායන් ලෝකෝ මෙලොවක් නැහැ පරලෝකෝ පරලොවක් නැහැ නෝකෝ චන්දිමසුර දැන් හඳේක කොයිද කියන්නේ ඒ සිතේම දුක්ඛ සසුතුරු ජීවන්නේ නිසා මේ දක්ෂිණදාමි නේ ගතින්න තිතින්න තුතින්න උපතින්න අපටිත්තන පවතන අනාමනති අනු ඉතින් මේ සත්‍ය ධර්මය මේ සත්‍ය ධර්මය එහෙනම් ඔබට රාග දේශ මොහ කෙලෙස් සම්පූර්ණ කරන ඒකාන්ත ඒකාන්තයෙන්ම ඔබ මේ ඔබගේ අන්තිම ආත්ම භාවය ඔබ නිවනින්ම සැලසීමක් එහෙමනම් මේ ධර්ම පණිවිඩේ තොර ඔබට ඒකායන මග්ගෝ අයම් භික්කවේ කියලා බුදුන් වහන්සේ දෙන්න කාරණා මහණෙනි යමෙක් මේ හරියට මේ මේ අතර අධිපට්ඨානය වඩයි නම් කිව්වේ එහෙනම් ඒ ආත්මයක් දකින්න නෙමෙයි කෙනෙක් පුජ්‍යලයේ දකින්න නෙමෙයි සත්වේ පුජ්‍යලයේ දකින්න නෙමෙයි සත්වේ පුජ්‍යලයක් නැති බව අවබෝධ කරගන්නයි එහෙනම් සතර සතිපට්ඨානය වඩනවා වේ එහෙනම් ඒ ඒ බුදුන් වහන්සේ අප වෙනවා මේ බුදුන් වහන්සේ අප වෙනවා යමෙක් ඒ සතර සතිපට්ඨානේ අන්න විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්ථානං කියන තැනින් යමෙක් හරියට සතර සතිපට්ඨානය වඩනවා ඒ කාන්තේම දින 7ක් ඇතුළත ඒ කියන්නේ උපරිම ඒ කියන්නේ දින 7ක් ඇතුළත ඒ කියන්නේ මග ලැබනවා ඒ කියන්නේ සසර දුකෙන් මිදෙනවා කියන්නේ ඒ කාන්තේම ඒ මාර්ගඵලයටපත් වෙනවා කියන්නේ ඒ කියන්නේ මේ සතර සතිපට්ඨානය ඔබ හරියට වඩනවා නම් ඔබට ඒ කායන මග්ගෝයම් බික්කවේ එයයි එකම මග නිවනට වෙන්නේ ඒ සතර සතිපට්ඨානය කියන්නේ ස්කන්ධයේ උදේ දකින්නවා කියන්නේ ඒ කියන්නේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ එකම කතාවක්මයි. ඒ ධර්මය ඔබට හමු වෙලා තියෙනවා නම් ඔබ ඊටාම භාග්‍යවන්තයි. ඒ ධර්මය ඔබ දකිනවා නම් ඔබ කොයිතරම් භාග්‍යවන්ත. ඒ ධර්මයේ අප ඔබට හෙලිකරන. ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයක්, සාන්දිටික ධර්මයක්. ඉතින් එය දකිනවා නම් ඊටාම වටිනවා. තෙරුවන් සරණයි. මෙහෙම නාමයෙන් කියපු කාරණාව වැටුණාද? එහෙමයි අරනොත් එහෙමයි. හොඳයි මේනි නාසයමනම් සරණයි. අතර මේනි නාස නිසත්තු නිජීව ශුන්‍යෝ කියන කාරණාව මෙතන සත්පුජ්‍යල